අද ඊළඟ ධර්ම දේශනාවේදී අද අපට ඉදිරිපත් කිරීමට තිබෙන්නේ සංඝෝධ ධර්ම අරමුණු කරමින් භාවනා කරන ආකාරය. ධර්මානුපස්සනාව ඊළඟට විස්තර කරන්න තියෙන එක. සංයෝජන කියන එකේ අදහස මේ සංසාරයේ ගැටගසන ධර්ම බඳින ධර්ම කියන එකයි. දැන් උදාහරණයක් කිව්වොත් හරකෙක් ගහක බැඳලා ඉන්නවා නම් ඌට කැරකෙන්නට පුළුවන් යන්නට පුළුවන් ගහ වටේට පමණයි. ඒ බැඳලා තියෙන රණුව දිග තියෙන තෙක් පමණයි. ඒ වගේ මේ සංයෝජන ධර්ම වලින් ගැට ගැසී ඇති සත්‍යයට මේ සංසාර සාගරයේම කැරකෙනවා විනා ලෝකෝත්තර ධර්මයේ කරා යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සංයෝජන ධර්ම සම්පූර්ණයෙන් සිඳරන්නට ඕන. සංයෝජන ධර්ම තියෙනවා 10ක්. අභිධර්මයේ හැටියට උගන්වනවා කාමරාග සංයෝජනය, පටික සංයෝජනය, මාන සංයෝජනය. එතන කරුණු තුනක්. කාමරාගයේ එකයි, පටිකය කියන්නේ තරහ වෙන එක, මානය කියන්නේ මේ අය දන්නවා. එතකොට මේ කාමරාග, පටික, මාන. ඊළඟට සීලබ්බත පරාමාස එකක්, ditthi vichikiccha කියලා. ditthi එකක්, ditthi කියන්නේ වැරදි ආකාර දෘෂ්ටියෙන්. විචිකිච්ඡාව කියන්නේ ත්‍රිවිධ රත්නත්‍රයේ සහිත අඩතනක පවත්න අවශ්‍යකය ඊළඟට සීලබ්බද පරාමාස විදාකාරයෙන් මේ සංසාර විමුක්තිය නැත්තම් සදාකාලික සැපත ලැබීම සඳහා යම් යම් දේවල් අනුගමනය කිරීම. එතකොට එතනත් කරුණු තුනක් තියෙනවා. තව තියෙනවා කරුණු හතරක් අභිධර්මයේ ක්‍රම හැටියට. භව රාගය මේ භවයේ රැඳී සිටීමේ ආශාව. ඒක සංයෝජන ධර්මයක්. ඊළඟට දක්වනවා ඉස්සා මච්චරිය කියලා කරුණු දෙකක්. ඉස්සා කියන්නේ ඊර්ෂ්‍යාව. මච්චරිය කියන්නේ මසුරුකම. මේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම සංගෝල ධර්ම වශයෙන් වේ දක්වන්නේ. ඊළඟට අවිජ්ජා හේවත් නොදත්කම මෝඩකම අනු මේ සංගෝල ධර්මයක් වශයෙන් ඒ අභිධර්ම පිටකේ දක්වා තිබෙනවා. නමුත් මේ ක්‍රමය නෙවෙයි අපි අනුගමනය කළ යුතු වන්නේ මේක නෙවෙයි අපේ ප්‍රායෝගික වශයෙන් උපකාර වන්නේ. සූත්‍ර පිටකේ බුදුහාමුදුරුවෝ විසින් දක්වා ඇති ඒ සංගෝල ධර්ම 10යි. සෝත්‍ර පිටකයේ දැක්වෙන සංඝෝධ ධර්ම 10 මෙහිමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කියලා සංඝෝධ ධර්ම තුනක් තියෙනවා සක්කාය දිට්ඨි කියන්නේ මේ සදාකාලික ආත්මයක් ඇත කියන හැඟීම විචිකිච්ඡා කියන්නේ බුද්ධාර්ධිය අටෙන් ඇතිවන සැකය ශීලබ්බත පරාමාස කියන්නේ නිවන් ලබා ගැනීම සඳහා වැරදි ආකාර පිළියෙත් පූර්ණේ කිරීම අනුගමනය කිරීම වැරදි වෘත්ත සමාදන් වීම එතකොට කාමරාග පටික කියලා තව සංවර ධර්ම දෙකක් තියෙනවා. මේ කොටස් පහට ඒ කියන්නේ සීලබ්බත පරාමාස රහිත කාමරාග පටික කියන එක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනයි කාමරාග පටික කියන දෙකයි මේ සංවර ධර්ම පහට කියන්නේ. ඕරම් භාගීය සංවර්ධ ධර්මපහ කියලා. බුදුහාමුදුරන්ගේම වචනයක් ඒ ඕරම් භාගීය සංවර්ධන කියන එක. බොහෝ සූත්‍ර දක්වලා තියෙනවා මේ ඕරම් භාගීය සංයෝජනානම් පරික්ඛා කියන වචනේ මේ ඕරම් භාගීය සංවර්ධ ධර්ම සම්පූර්ණයෙන් ශ්‍රේ කරලා අනාගාමීලා සුද්ධාවාසල උපදින ආකාරයේ ඒ සූත්‍රවල දක්වා තිබෙනවා. මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම පහට අමතරව තව සංයෝජන ධර්ම පහක් තියෙනවා. උද්ධම් භාගීය සංයෝජන ධර්ම කියලා ඒවට කියනවා. හඳුන්වන්නේ. ඒවා හඳුන්වන්නේ ඒ නමින් උද්දම් භාවය සංවර ධර්ම. ඒක තමයි රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. මෙතන උද්දච්චය කියන්නේ සිතේ සැලෙන ස්වરૂපය. රූප රාග රූප රාගය කියන්නේ රූප ලෝකයේ ඉදීමට සහ රූපයන් පිළිබඳ පැවැත්නා වූ රාගය. ඒ වගේම අරූප රාගය කියන්නේ අරූප ලෝකයේ ඉදීමට සහ අරූප ධර්මයන් පිළිබඳ පවත්නා වූ රාගය. මානය කියන්නේ තමා මැනීම, තමා මෙහෙම උසස් කෙනෙක්, පහත් කෙනෙක් ආදී විවිධාකාරයෙන් තමාගේ සිත තුළ තියෙන මාන මානයයි ඒකෙන් අදහස් කරන්නේ. අවිජ්ජාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදක්කම. මෙන්න මේ ධම්මෝජන ධර්ම 10 අපි ෂේ කරන්නට ඕන අපේ භාවනාව තුළින් ඒ ෂේ කිරීමෙන් තමයි සම්පූර්ණයෙන් භාවනාවෙන් ප්‍රතිඵල ඊළම ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකට ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ මේක විස්තර කරන මේ ආකාරයෙන් චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදු බයම් පටිච්ච උප්පජේ සංයෝජනං තංච පජානාති ඒකේ අදහස චක්කුංච පජානාති ඇහැ දත යුතුය රූපේච පජානාති ඇහැට හම්වන රූප දත යුතුය. යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං මේ කරුණු දෙකේ හමුවීම නිසා යම් කිසි සංයෝජන ධර්මයක් පහළ වෙනවා නම් තංච පජානාති ඒකත් දත යුතුය. යදාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යම් කලක තමාගේ සිත තුළ කලින් නොතිබුණු මේ සංවෝල ධර්ම පහළ වුණා නම් ඒකත් අවබෝධ කරගන්නවා දැනගන්නවා යදාච උප්පන්නස්ස සංයෝජනස්ස පහණං හෝති තංච පජානාති මේ උපදිනා වූ සංවෝල ධර්ම ප්‍රහීන වෙලා නැති වෙලා ගියා නම් ඒකත් දැනගන්නවා ඊළඟට කියනවා යතාච පහේනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති කියලා මේ ප්‍රහීන වූ සංගෝධ ධර්ම නැවත කවදාවත් උපදින්නේ නැති ආකාරයෙන් සංසාරයේ සංසාරයේ කවදාවත් ඇති නොවන ආකාරයෙන් තමාගේ සිතින් ගිලේ ගියා නම් ඒකත් දැනගන්න. එතකොට මේ විදිහට මේ කරුණු ටිකම කනටත් නාසයටත් දිවට ශරීරයටත් මනසටත් කියන ඉන්ද්‍රිය සිසු ඉන්ද්‍රියන්ටත් ප්‍රකාශ කරනවා. කනක් දැත යුතුයි, ශබ්දයක් දැත යුතුයි, එහෙම නිසා පහළවන සංයෝජන දැත යුතුයි ආදී වශයෙන්. නාසය, ගඳ සුවඳ, දිව, රස, ඒ වගේම කයට ඒ වගේ ලැබෙන ස්පර්ශ මනස මනසට අරමුණු වන වේද ධර්මාරම්මන මේ සියල්ල මේ සියල්ලට අමතර ඒවා නිසා පහළ වන සංයෝජ ධර්ම ඒ නූපන් සංයෝජ ධර්ම ඇතිවීම උපන් සංයෝජ ධර්ම පහළ නැති වී යාම ඒ වගේම නැති වී ගිය සංයෝජ ධර්ම නැවත නූපදින ආකාරයෙන්ම සම්පූර්ණ සේවී යාම යන කරුණ ටික අවබෝධ කරගත යුතුයි කියන එකයි ඒ ධම්මානුපස්සනාවේ සංයෝජන පිළිබඳ භාවනාවෙන් දැක්වෙන්නේ එතකොට චක්කුංච පජානාති කියලා අපි ප්‍රකාශ කළා ඇහැ දත යුතුයි කියලා. රූපේච පජානාති ඇහැට හමු වන රූපයක් දත යුතුයි. මේ ඇහැයි රූපයයි කියන දෙකම රූපස්කන්ධයට අයත් ධර්ම. මේවා අපි කලින් විස්තර කරලා තියෙනවා කායානුපස්සනාව විස්තර කරනකොට පංචස්කන්ධ ධර්මයන් විස්තර කරනකොට මේවා කෙසේ දත යුතුද කියන කාරණාව. ඒවා නැවත විස්තර කිරීම අවශ්‍ය වන්නේ කෙටියෙන් සඳහනක් කළොත් එහෙම ඇහැ සහ ඇහැට පෙනෙන රූප සියල්ලම අනිත්‍ය වශයෙන් දත යුතු වෙනවා දුක් වශයෙන් ඒ වගේම අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතුයි මේවා ශූන්‍ය වූ ධර්ම කියලා දැනගන්නට ඕන ඇහැ ගත්තොත් එහෙම රූප ඇහැට පෙනෙන රූප ගත්තොත් මේවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර හැර මෙතන ඇහැ කියලා දෙයක් නැත්නම් ඇහැට පෙනෙන මේ මේ නම් වලින් අපි හඳුන විවිධ නම් වලින් හඳුන රූප කියලා දෙයක් නැහැ මේ ආදී වශයෙන් ඒ දත යුතු ආකාරය තියෙනවා වගේම ඇහැ කෙරෙහි ඇහැට පෙනෙන රූප කෙරෙහි කලකිරෙන්නට ඕන මේවා කෙරෙහි විරාගය ඇති වෙන්නට ඕන මේවා කෙරෙහි තියෙන ඡන්ද රාගයවත් කැමැත්ත අයින් කරගන්නට ඕන මේ ටික තමයි ඇහැ සහ ඇහැ පිළිබඳ ඇහැට පෙනෙන රූප පිළිබඳ දතයුතු කරුණු. ඉතා කෙටියෙන් මේ ප්‍රකාශ කළේ මේවා විස්තර වශයෙන් කලින් කියලා තියෙන නිසා. ඒ ඇහැට රූපේ ගැටුණු ආසපසේ යංච තදු බයම් පටිච්ච උප්පඤ්ඤති සංයෝජනං තංච පජානාති කියන කාරණාව ඊළඟට කියන්නේ. ඇහැයි රූපයයි කියන කරුණු දෙක නිසා යම්කිසි සංගෝච ධර්ම ටිකක් පහළ වෙනවා නම් ඒකත් ඔබලා විසින් අවබෝධ කරගත යුතුයි කියන එකයි ඒ අදහස. එතකොට ඇහැට රූපයක් පෙන්වනාට පස්සෙ පහළ වන නාම ධර්මයන්ගේ ස්වરૂපය ක්‍රියාදාමය මෙන්න මේකයි. පළමුවෙන්ම ඇහැට රූපයක් පහළ වුණාට පස්සෙ රූපයක් හමු වුණාට පසුව ක්‍රියාකාරී මනසක් තිබෙනවා නම් ඔහුට හැම ඉස්සෙල්ලාම ඇති වෙන්නේ චක්කු විඥානයේවත් ඒ පිළිබඳ දැනීම. ඇහැට රූපය ගැටීම නිසා පළමුවෙන්ම පහළ වන සිත ඒක චක්ක විඥානය. මේ චක්ක විඥානය ඇති වුණාට පස්සේ එතන චක්කු සම්පස්සේ උද්ගත වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගතේ චක්කු සම්පස්සෝ කියලා. ඇහැ රූපේ නිසා චක්ක විඥානය ඇති වෙනවා. මේ ඇහැ රූපේ චක්ක විඥානය කියන මේ තුන් කරුණු තුනේ මේකතුවට චක්කු සම්පස්සේ කියලා කියනවා. මේ කරුණු තුනේ එකතුව කියන එකෙන් අදහස් කරන්නේ ඇහැ තිබුණත් රූපේ තිබුණට චක් විඥානයක් පහළුනේ නැත්නම් චක්කු සම්පස්සයක් ඇති නොවන නිසා මේදී අදහස් කරන්නේ චක්කු විඥානයේ පහළ වීමම චක්කු සම්පස්සය වන බවයි. එතකොට මේ චක්කු සම්පස්සය ඇති වුණාට පසුව ඇහැට රූපය හැම වෙලාවෙම දැන් චක්කු විඥානය ඇති වුණා චක්කු සම්පස්සය ඇති වුණා පස්සපච්චා වේදනා ඒ චක්කු සංපස්සේ ඇති වුණාට පස්සේ වේදනාව ජනිත කර දෙනවා. චක්කු සංපස්සජා වේදනා කියලා අපි අර වේදනාව විස්තර කරනකොට කියවා මේ හැට මතක ඇති. වේදනානුපස්සනාව විස්තර කරන අවස්ථාවේ චක්කු සංපස්සේ නිසා ජනිත කර දෙන වේදනාව ඇති මේ වේදනාව සැප එකක් වෙන්නට පුළුවන්, දුක් එකක් වෙන්නට පුළුවන්, නැත්නම් මඳහත් එකක් වෙන්නට පුළුවන්. විවිධාකාරයෙන් ප්‍රභේදගත වූ වේදනාවන් විස්තර කළා ඒ කවර ආකාරව වේදනාවක් ජනිත වන්නට ඉඩ තිබෙනවා. එතකොට මේ වේදනාව ආවට පස්සේ මොකද්ද සිදුවන්නේ? යම් වේදේති තං සංජානිත කියලා ඔය මදුපෙන්ඩික සූත්‍රය වැනි සූත්‍රවල දක්වලා තිබෙනවා. යමක් අපේ විඳිනවා නම් සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ මඳහස් වශයෙන් තන් සංජානාති ඒක හඳුනා ගන්නවා. එතකොට හඳුනා ගැනීම සංඥාව ජනිත වෙනවා කියන එකයි මේ අදහස. මේ කතාව 100%ක්ම නිවැරදි කියලා අපි කතා කරන්නේ බොහෝ විට ඇහැට රූපයක් පෙන්වනාට පසු පළමුවෙන් ඇතිවන්නේ අර චක්කු සම්පස්සේ ඇති වුණාට පස්සේ රූපය හඳුනා ගැනීම සංඥාවක්. ඒ සංඥාව නිසා හඳුනාගත්තු ආකාරයට අනුකූලව තමයි වේදනාව දරිත වෙන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපයේ අපි හඳුනාගත්තේ හොඳයි ලස්සනයි මිහිරි ආදී වශයෙන් නම් සුඛ වේදනාවක් ඒ වගේම නරකයි, දුෂ්ටයි ආදී වශයෙන් අනිෂ්ඨාකාරයෙන් අපි රූපේ හඳුනාගත්තා නම් දුක් වේදනාව. නැත්තම් මඳහත් වේදනාව දෙන ආකාරයෙන් රූපේ හඳුනාගත්තා නම් මඳහත් වේදනාවක් අපගේ සිත තුළ ඇතිවන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාදාමය. නමුත් මෙතන කියන්නේ ඒකම නෙවෙයි යම් වේදේති සංසංජානාති කියලා වේදනාවක් ඇතිවෙන විට අපි මේ වේදනාව හඳුනා ගන්න. මෙන්න ඇති උනේ සුඛ වේදනාවක්, මෙන්න ඇති උනේ දුක් වේදනාවක්, මෙන්න ඇති උනේ මඳහත් වේදනාවක් වේදනාවක් කියලා ඒ පිළිබඳව හැඟීමක් තමාගේ සිත තුළ ජනිත වෙනවා මේ හැඟීමට අපි කියනවා සංඥාවයි කියලා. මේ හැඟීම ඇති වුණාට පස්සේ මේ සංඥාව පහළ වුණාට පස්සේ ඒ රූප සංඥාව නිසා නැවත වේදනා ඇති වෙනවා. එම නිසා මේ සංඥා වේදනා කියන ධර්මතා දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වමින් පහළවන ධර්මතා දෙකක්. දැන් උදාහරණයක් කිව්වොත් මෙයාට මේ කතාව තේරෙවි. අපි හිතමු ඇහැට රූපයක් පෙන්වනවා. රූපේ පෙන්වන්නට පස්සේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි මිහිරි කියන වශයෙන් අපි හඳුනාගත්තයි කියලා. ඇහැ ප්‍රිය කරන රූපයක් විස්තරම්මනයක්. එතකොට ඒ රූපේ හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි කියලා හඳුනාගත්තාට පස්සේ අපිට සුඛ වේදනාවක් දැනෙත. මේ සුඛ වේදනාව ආවට පස්සේ මේ සුඛ වේදනාව නිසාම අපි නැවත සංඥා ඇති කරගන්නවා. මෙතන හොඳයි මේවා මේකට කියන්නේ මේ දේ මේකට කියන්නේ මේ දේ ආදි වශයෙන්. මේක රෝස මලක් මේක පීච්ච මලක් ආදි වශයෙන් අපි ජීවත්වක් ගමු. එහෙම ගත්තා වුණත් ඒ වේදනාව අනුව අපි සංඥා ඇති කරගන්නවා. ඉතින් සංඥාව ඇති වුණාට පස්සේ වේදනාව ඇති වෙනවා. අර වේදනාව ඇති වුණාට පස්සේ නැවත ඒ වේදනාව නිසාම සංඥා ඇති වෙනවා. මේ දෙක එකිනෙකට වෙන් කළ නොහැකි ධර්මතා දෙකක් වශයෙන් වාගේ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට මම මේ කියන්නේ මේ සංගෝල ධර්ම පහළ වෙන ආකාරය විස්තර කරන්නයි යංච තදුබයන් පටිච්ච උප්පජ්ජති සංගෝජනං තංච පජානාති කියන එකයි විස්තර කරන්නේ. මේ ඇහැයි රූපයයි ගැටීම නිසා සංගෝල ධර්ම ඇති වෙනවා නම් ඒකත් දත යුතුයි කියන කාරණාව. මේ සිදුවන ක්‍රියාදාමයේ අපි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥාන කියන සිත පහළ වුණා. දැන් චක්කු සංපස්සේ ආවා. ඒ චක්කු සංපස්සේ නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිසා සංඥා ඇති වෙනවා මේ සංඥා නිසා නැවත වේදනා නැවත වේදනා නිසා නැවත සංඥා මේ ආකාරයෙන් මේ සංඥා වේදනා දෙක ක්‍රියාත්මක වෙනවා මෙහෙම ඇති වෙනකොට මේ වේදනාව ඇති වුණාට පස්සේ මේ සංඥාව පහළ වුණාට පසුව අපි මේ රූපේ පිළිබඳ රූප විතක්ක රූප ਵਿਚාර ඒ කියන්නේ රූපේ පිළිබඳ විවිධාකාර සිතිවිලි පවත්නවා ඒ කියන්නේ මේ රූපේ හොඳ නම් මේ රූපේ පිළිබඳ විවිධ සිතිවිලි හිතනවා. නරක නම් නරක සිතිවිලි හිතනවා. අනිශ්චාරමණක් නම්. මේ එවට අපි කියන්නේ ඒවා පිළිබඳ පහළවන ඒ රූපේ පිළිබඳ පහළවන සංස්කාර කියලා. මෙන්න මේ සංස්කාර ගොන්නේ තමයි තීනව සංයෝජන කියන දේවල්. එතකොට මෙයාට දැන් තේරෙන්නට ඕන කරුණක් තියෙනවා. මොකක්ද ඒ කරුණ? ඇහැට රූපයක් පහළ වුණාට පෙනුනාට පසුව පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාමක් මෙතන සිදු වෙනවා කියන කාරණා. මේ වගේම තමයි කනට සද්දයක් ඇහුණත් පංචස්කන්ධ ධර්ම ඇති වී නැති වී යාමක්. දිවට රසක් ගෑවුණා, නාසයට ගඳ සුවඳක් ආවත්, කයට ස්පර්ශයක් ආවත්, ඒ වගේම මනසට විවිධ අරමුණු හමු වුණාට පසු ඒ ගැන සිතුවිලි පැවැත්වුවත් ඇතිවන ක්‍රියාදාමය ඔය පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාවලියයි. එතකොට මේදී මොකද්ද ඇහැයි රූපය කියන එක රූපස්කන්ධයට අයත් ධර්මයක් ඒවා නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යනවා. එතකොට මේ දෙක ගැටීම නිසා චක් විඥාණය පහළ වුණා මේක විඥානස්කන්ධයට අයත් ධර්මයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විඥානස්කන්ධයට අයත් ධර්මයි. මේ විඥා එතකොට මේ පස්සේ ඇති වුණාට පස්සේ වේදනාව ඇති වුණායි කියන්නේ මේ වේදනාව වේදනාස්කන්ධයට අයත් ධර්මයක්. වේදනාව නිසා සංඥා හෝ සංඥා නිසා වේදනාව ජනිත වෙන බව ප්‍රකාශ කරන්නේ ඒක සංඥාස්කන්ධයට අයත් ධර්මයක්. එතකොට රූප, වේදනා, සංඥා. ඊට පස්ව පහළ වෙනවානේ සිතුවිලි ධර්ම. මේවා ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයත් ධර්ම. එතකොට මෙතන පහළවන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් පහ. නමුත් පිළිවෙලට ওই විදිහට නෙවෙයි පහළවන්නේ. රූපේ පහළ වුණාට පස්සේ චක්කු විඥානය පරමයෙන් ඊට පස්සේ සංඥාව, ඊට පස්සේ වේදනාව නැත්තම් මේ දෙක වේදනාවෙන් පස්සේ සංඥාව, ඊට පස්සේ සංඛාර. මේ විදිහටයි ක්‍රියාත්මක වන්නේ. එතකොට ඇහැට රූපේ පහළ වුණ දැක්කාට පස්සේ මොන මොන සංයෝජන තම කෙනෙකුගේ සිත තුළ ජනිත වන්නට පුළුවන්. බොහෝ විට නිරන්තරයෙන්ම වාගේ සිදුවන්නේ කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය කියන දෙක. කාමරාගය කියන්නේ ඇලීම, බැඳීම, ආශාව කියන එක. ඒකෙන් යම්කිසි රූපේ දැකලා යම්කිසි තුට්ටියක් ආස්වාදයක් විඳින්නට විඳිනවා නම් ඒ විඳීමට තියෙන කැමැත්තට තමයි අපි කාමරාගය කියලා ප්‍රකාශ කරන්නේ. ඇහැට රූප දැකලා කනට ශබ්ද ආලාදී විවිධ ආකාරයෙන් ඒ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ ඒ අරමුණු රස විඳීම තුළින් ලැබෙන්නා වූ ඒ ආස්වාදය තුළින් ලැබෙන්නා වූ සිතේ තියෙන සතුටේකට තියෙන ඇලීමට තමයි අපි කාමරාගය කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට කාමරාග අනුසය ධර්මයේ සංගෝචන ධර්මයේ අනිවාර්ය මේ බොහෝ විට ඇතිවන්නට පුළුවන්. ඒ කියන්නේ නිරන්තරයෙන්ම කාමරාග පිටික සංගෝචන ධර්ම තමයි වැඩිපුර ඇතිවන්නේ මේ ඇහැට ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ. එහෙම නැත්නම් මේ දැකපු රූපය හමු වුණාට පස්සේ අපි මේ රූපයේ තමන් තමන්ට අප්‍රිය කරන එකක්. තමන්ගේ හතුරු තමන්ට හතුරුකම් කළායි කියලා හිතන එකක්. නැත්නම් තමාට කොහෙත්ම රුස්සන්නේ නැති එකක් වාගේ දෙයක් නම් ඇති දැක්කේ. ඒට ඇතිවන්නේ පටික සංයෝජනේ. මේ සංවර ධර්ම දෙක තමයි බහුල වශයෙන් ප්‍රබල වශයෙන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ ජනිත වන්නට පුළුවන් සංවර ධර්ම දෙක. මේ ප්‍රකට වශයෙන් පේන தත්ත්වය. මේ මේ தත්ත්වය ප්‍රකට වශයෙන් පේනකොට අප්‍රකට වශයෙන් තමාට දක්නට නොහැකි වන ආකාරයේ සංවර ධර්ම ටිකක් ක්‍රියාත්මක කරන සිත තුළින්. මොනවද? කාමරාග පටික සංවර ධර්ම ඇති වෙනකොටම සිතේ චංචල භාවය, සිතේ තියෙන සංසුන් භාවය නැති වෙනවා, සිත චංචල වෙනවා. කිසිසේත්ම කාමරාගයෙන් යුතු සිතක්, පටිගයෙන් යුතු සිතක්, සමාධිමත් සිතක් වන්නේ සමාහිත භාවයටපත් වූ සිතක් වන්නේ ඒක චංචල භාවයටපත් වූ සිතක්. ඒක නිසා එතන උද්දච්චය කියන සංගෝධ ධර්මේ ක්‍රියාත්මක වෙනවා. කාමරාග පටිගය කියන එක ඇති වෙනකොටම එතන අවිජ්ජාව තියෙන නොදස්කම තියෙන. අවිද්‍යාව නැති කෙනෙකුට කාමරාගෙන්නෙත් නැහැ පටිගෙන්නෙත් නැහැ. ඒ නිසා අවිද්‍යාව අනිවාර්යයෙන්ම මේ කාමරාගයේ පටිගයේ දෙනකොට ඇති වෙනවා. ඒක නිසා අවිද්‍යාව කියන සංගෝධ ධර්මයක් ඒකම ඇති වෙනවා. Taman දන්නේ බොහෝ දෙනෙකුට ඒක අවබෝධ කරගන්න බෑ. තමයි ඒ හැබැයි අර කාමරාගය තුනම අවබෝධ කරගන්නට පුළුවන්. පටිගය දුනාම අවබෝධ කරන්න පුළුවන්. නමුත් මේ කාමරාග පටිග සංවර්ධ ධර්ම ඇති වෙනකොටම මෙතන අවිජ්ජාව කියන සංවර්ධ ධර්මයක් ඇති වුණා කියන එක තේරුම් ගන්න ටිකක් අපහසුයි. නමුත් ඒක සිදු වෙනවා. එතකොට උද්දච්ච සංයෝජනත් ඇති වෙනවා. ඊළඟට මාන සක්කාය දිට්ඨිකෙන් සංවර්ධ ධර්ම දෙකම ඇති ගන්නට පුළුවන්. ඒ කියන්නේ රූපේ දකින්නේ මම මම තමයි දැක්කේ මම තමයි මේ රූපේ ආස්වාද කරන්නේ මම තමයි සුඛ වේදනාව හෝ දුක් වේදනාව විඳින්නේ කියන ආදී වශයෙන් පහළ වන සිතිවිලි සමුදායක් රහත් වූ කෙනෙකුගේ සිත තුළ ජනිත වන්නට බොහෝ විට ඉඩ තිබෙනවා බොහෝ විට සිදු වෙනවා එතකොට අර සක්කාය දිට්ඨි සංයෝජනය සහ මාන සංයෝජනය කියන සංයෝජන ධර්මතා දෙකම ඇතිවනවා ඇතිවන්නට පුළුවන් ඒක බොහෝ දිනකට දකින්නට බෑ එතකොට මෙතන කාමරාගයත් ඇති වුණා, පටිගයත් ඇති වුණා, අවිජ්ජාවත් ඇති වුණා, මානයත් ඇති වුණා, සක්කාය දිට්ඨියත් ඇති වුණා, විචිකිච්ඡාවත් ඇති වුණා. මේ රූපේ දැක්කාට පස්සේ ඇහැට පෙනෙන රූපේ දැක්කාට පස්සේ සමහරට භවරාගය ඇතිවන්නට බලන භවරාගය කියන්නේ භවයේ රැඳී සිටීමට තියෙන ආශාව. මෙවැනි රූප අනාගතේ දකින්නට නැවත නැවත ඉපදී ඉපදී මේ සංසාරේ ලබන්නට ආශාවක් හැඟීමක් තියෙන්නට පුළුවන් බාහිර රැඳී සිටින සමහර අය ප්‍රාර්ථනා කරන ජාතියෙන් ජාතියට ඔබම හම්බ වෙන්නට ඕන මෑ පිරෙන මර රහත් වෙන තෙක්ම ඔබත් එක්ක යනවා ආදී වශයෙන් මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ ඒ බොහෝ විට ඒ භව රාගය මේක හා සම්බන්ධ වෙලා තමයි මේ සංවර්ධ ධර්මයන් හා සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කරන අවස්ථාවක් තමයි මේ මිනිස්සු ප්‍රකාශ කරන්නේ ඒක මිනිසුන්ට දෙන්නේ නැහැ ඒක නිසා භව රාග සංයෝජන සමහර විට ඇති වෙන්නට ඉඩ තියෙනවා හැම විටම නෙවෙයි බොහෝ විට ඉද වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට තව තියෙන සංගුණ ධර්ම කියපේවෙන් විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කියන සංගුණ ධර්ම දෙක විතරයි. අනිත් සංගුණ ධර්ම අටම අපි දැන් ප්‍රකාශ කළා. සමහර විට ඇහැට රූපය දැක්කාට පස්සේ විචිකිච්ඡා සංයෝජනේ ඇතිවන්නට ඈත් බොහෝ දුරට නෙවෙයි තරමක් දුරට ඉඳ තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේ අය යනවා යම්කිසි දේවස්ථානයකට අපි හිතමු කතෝලික දේවස්ථානයකට ගියා ගිහිල්ලා යම්කිසි දේව හාස්කර්මයක දෙවියන්ගේ හාස්කමක් තුළින් යම් දෙයක් දැක්කා. එහෙම කරන්නත් පුළුවන්. දැන් උදාහරණ වශයෙන් සායිබ බවාගය ඒ මේ දෙවියන්ගේ ආකර්ෂණ ශක්තිය තුළින් නොඑක් විවිධ හාස්කම් කරනවා. ඒ හස්කම් කියන්නේ දේව ශක්තියෙන් තුලින් කරන දේවල්. ලංකාවෙත් එහෙම කරන මිනිස්සු අපි දැකලා තියෙනවා, අපි හම්බෙලා තියෙනවා, අපි දන්නවා. එතකොට මේවා දැක්කට පස්සේ විවිධ සැක පහළවන්නට පුළුවන්. දැන් මට එක තැනකදී කියවා ඔය සායිබාබාගේ ස්ථානයේදී අපේ බුදුහාමුදුරුවෝ කෙරෙහි මේගොල්ලන්ට එච්චර විශ්වාසයක් නැහැ. සායිබාබා බුදු වෙලායි කියලා. එහෙම ඒ කියන්නේ මේ බුදු අර නියම බුද්ධත්වයේ කරේ ඉස්සක් කරේ ඒගොල්ලන්ට. මේ අපේ ලංකාවේ බෞද්ධය මාත් එක්ක ප්‍රකාශ කළේදී. එතකොට මේ විදිහට සමහර අවස්ථාවලදී විචිකිච්ඡා කියන සංයෝජනය ඇතිවන්නට පුළුවන් ඇහැට රූපේ දැක්කාට පස්සේ. ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ වැරදි වෘත්ත අනුගමනය කරලා ඒ තුලින් විමුක්තිය ලබා ගැනීමට උත්සාහ කිරීම. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ හිටියා සුණක්කත් කියලා හාමුදුරුවෝ කෙනෙක්. බුදුහාමුදුරුවෝ පස්සෙන්ම දැන් බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා යනවා. බුදුහාමුදුරන්ගේ පස්සෙන් සුණක්කත් යනවා. දැන් මේතේ මෙහෙම යනකොට අර මේ පැත්තකින් හිටියා නිගණ්ඨයෙක් මේ මොකක්වත් ඇඳුන්නේ නැති නිර්වත් නිගණ්ඨයෙක්. මෙයා මේක දැකලා හිතනවා මේ ආම්තුරුන්ට මේ රහත් භාවයේ තියෙන්නේ අපිට රහත් භාවයේ තියෙන්නේ අතනේ රහත් භාවයේ තියෙන්නේ කියලා. කියන්නේ බුදුහාමුදුරුවෝගේ හිත දාලා උට නිග්‍රහ කළා ඒක දිග කතාවක් ඒක අපි කතා කරන්නට යන්නේ. එතකොට මේ ඔහු ඒ තුනක්වත් ඔහු කරා දිව්වා බුදුහාමුදුරුවෝ එහෙම කිව්වට පස්සේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා ඔහු දවස් හතකින් මේ යනවා මෙන්න මේ මෙහෙම අසුරනිකායේ උපදින්නේ කෑම දිරවන්නේ නැතුව ඔහු මැරෙන්නේ. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ බොරු කරන්නටයි කියලා සුණක්වත් ඔහු කරා ගියා. ඔහුට ඒ තරම් විශ්වාසයි. අර ඇඳුම් නැතුව නිර්වත් වෙන්න ඒ ආජීවකයක් දැක්කාට පස්සේ. ඉතින් ගිහිල්ලා කිව්වා මේමයි දවස් හතකින් උඹ මැරෙනවා කිව්වා, කෑම දිරවලා මැරෙන්නේ කිව්වා, දිරවන්න නැතුව අහවල් තැන වලදන්නේ කිව්වා. ආදි වශයෙන් ඔක්කොම කිව්වා. නමුත් එක් බුදුහාමුදුරු කියපු සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම සිදු වුණා. මහා සීයනාන්ද සින්ත්‍රේ හෝ චූලසීයන චූලසීයනාන්ද සූත්‍රය කියන සූත්‍ර දෙකෙන් එකකයි මේක තියෙන්නේ. එතකොට ඒ සීලබ්බත පනාමාස කියන සංවර්ධ ධර්මයේ සමහර විට හැට රූපයක් දැක්කාට පස්සේ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් හොඳ වෙලාවට සුණක්වත් ඔහුගේ පස්සෙන් ගිහිලා ඒ උත්තේ සමාදන් වුන්නේ ඒකම ග්‍රහණය කරලා ඒක සමාදන් වුණා නම් ඒ රූපේ දැකීමම සමහර විට සීලබ්බත පනාමාසය ඇති කර ගැනීම සඳහා හේතු වන්නට පුළුවන්. මා මේ කිව්වේ ඇහැට රූපයක් පහළ වුණාට පස්සේ මේ සංවර්ධ ධර්ම කෙසේ පහළ විය හැකිද කියන කාරණාව. මොන මොන සංගෝල ධර්ම පහළ විය හැකිද කියන්නේ. මේ සංගෝල ධර්ම 10ම පහළවන්නට පුළුවන්. නමුත් බහුල වශයෙන් මිනිසුන්ගේ ලෝක සත්‍යයේ සිත තුළ පහළවන්නේ කාම රාග සංයෝජනේ සහ පටිඝ සංයෝජනේ. මේව ඇති වෙනකොටම අවිජ්ජා සංයෝජනයත් ඇති වෙනවා ඒ වගේම උද්දච්ච සංයෝජනයත් ඇති වෙනවා මාන සක්කාය දිට්ඨිය ආදී සංයෝජ ධර්මත් ඇති වෙනවා සමහර විට භව රාග විචිකිච්ඡා සීලබ්බත පරාමාස වැනි සංයෝජ ධර්ම සමහර අවස්ථාවලදී පමණක් ඇතිවන්නට ඉඩ තියෙනවා කියන කාරණාවයි ප්‍රකාශ මේක තමයි යංච තදු බෑම් පටිච්චුප්පජ්ජති සංයෝජනං තංච පජානාති ඇහැට රූපයක් දැකුණාට පස්සේ චක්කුංජ පජානාති රූපේච පජානති ඇහැ දැක්ක රූපයක් දැනගත්ත යංච තදු බෑම් පටිච්චුප්පදි මේ මේ ඇහැයි රූපය දෙකේ ගැටීම නිසා යම් කිසි සංගෝච ධර්මයක් උපදිනවා නම් ඒකත් දත යුතුයි. මේ අනුසාරයෙන් මෙහායි හිතා ගන්නට ඕන කනට ශබ්දය ඇසුණාට පසුව මේ මොන මොන සංගෝල ධර්මද ඇතිවන්නේ. නාසයට ගඳ සුවඳ හමු වුණාට පස්සේ කොයි ආකාරයෙන්ද මේ සංගෝල ධර්මයන් ජනිතවන්නේ. ඒ වගේම දිවට රස ගෑවීම නිසා කාය ස්පර්ශය ඇතිවීම නිසා මනසට විවිධ ධර්මාරමුණු හමු වීම නිසා මේ සංගෝල ධර්ම කෙසේනම් සිත තුළ පහළ වෙනවද ඒවා දිගින් දිගට ගලාගෙන යනවද කියන කාරණා භාවනාව මේ අය මේ කියන කියපු කරුණ ටික අනුසාරයෙන් සිතලා තේරුම් ගන්නට ඕන. එතකොට ඒක තමාගේම අවබෝධයක් වෙනවා. දැන් මම මේ කියපු කරුණ ටික මේ අය දැන් මතක තියාගෙන කෙනෙකුට කියන්න පුළුවන් වුණාම මේ අයගේ අවබෝධයක් නෙවෙයි ඒක. මේ කියපු කරුණු මතක තබා ගැනීම මේවා තමාගේම අවබෝධ බවට පරිවර්තනය කර ගැනීම තමයි පත් කර ගැනීම තමයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. එතකොට මේ සෙසු ඉන්ද්‍රියන්ටත් ඒ ආකාරයෙන් කල්පනා කරලා තේරුම් ගන්න මෙන්න මේ ආකාරයෙන් තමයි මේ සංගෝධ ධර්ම පහළ වන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කියලා. එතකොට දැන් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ආකාරයෙන් සංගෝධ ධර්ම පහළ වන ආකාරය අපි ප්‍රකාශ කළේ. යදාච අනුප්පන්නස සංගෝධනස්ස උපාදෝ හෝචි තංච පදානාති ඊළඟට දක්වන්නේ. මේ ආකාරයෙන් ආකාරයෙන් තමාගේ සිත තුළ කලින් නොතිබූ සංවෝධ ධර්ම උපදුනා නම් ඒකත් දැනගන්නවා. මේ ඉදී එදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක කළ යුතු එකක් තියෙනවා. ඒක තමයි එදින්දා ජීවිතයේදී අපිට මේ ආකරණාශය ආදී ඉන්ද්‍රයන්ට ඒ රූප සද්දාදී අරමුණු අරමුණු හමු වුණාට පස්සේ මේ සංවෝධන් ඇති වෙනවාම ඒවා දිගින් දිගට යන්නට උනදී එතන මෙතන මේවා කපා හරින්නට පුරුදු පුහුණු වෙන්නට ඕන. ඇහැට රූපයක් දැක්කම රාගයක් ඇති වුණාම අපි කලින් මේ ඇහැට තීරු කරලා මතක් කරලා දීලා තියෙනවා රාගයක් රාගයක් රාගයක් රාගයක් කියලා සිහි කරන්නට කියලා. තරහ සිතක් આવොත් තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් කියලා සිහි කරන්නට කියලා. එතකොට අර සංයෝජනේ ධර්මයේ දිගින් දිගට ගලාගෙන යන්නේ නැහැ. ඒ අනුශේධ ධර්ම නැත්තම් ඒ ක්ලේශ ධර්ම දිගින් දිගට පහළවන්නේ එතන මේක කපා හරින්නට පුළුවන්. ඒ විදිහට දිනදා ජීවිතයේදී ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කට පස්සේ ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් මේ ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් කියලා එක එතනම ශීපත් කරලා ඒක නැති කරන්නට ඕනේ. තරහසිතක් නම් ආවේ තරහසිතක් තරහසිතක් කියලා. ආශාවක් නම් ඇයිද ආශාවක් ආශාවක් ආශාවක් කිය. ඒක එතනම කපා හරින්නට එදිනදා ජීවිතයේදී පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම භාවනා කරන අවස්ථාවේදී ඒ සංයෝජන ධර්ම ඇති වෙනකොටම ඒක තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන සම්මා සතිය දිනු කෙනෙකුට පමණයි. නැත්නම් ඒ සම්මා සතිය දිනු නැති කෙනෙකුට සමාධියත් ඒ මට්ටමට දිනු වෙලා නැත්නම් සංවෝධ ධර්ම ඇවිල්ලා මේ කෙලෙස් ධර්ම හුඟක් දුරට ගලාගෙන ගියාට පස්සේ තමයි දන්නේ. මේ මට මෙතෙක් මේ මේ මෙතෙක් කළා මට මේ මේ දේවල් පහළ වුණානේ කියලා. එහෙම නෙමෙයි අර ඇති වෙනකොට මේක දකින්නට පුළුවන් නම් ඒක විශේෂ ශක්තියක්. තමාගේ සිත තුළ ඒකාමරාග පටිකාදී සංවර ධර්ම ඇති වෙනකොටම දකින්නට පුළුවන්. එතකොට මේ භවනා කරන විටත් ඇති වෙනකොටම මේක කාමරාගයක් කාමරාගයක් නැත්තම් පටිගයක් පටිගයක් කැලීමක් කැලීමක් ගැටීමක් ගැටීමක් ආදී විවිධාකාරයෙන් එක ශීපත් කරන්නට පුළුවන්. ඒ ශීපත් කරලා එතනම ඒක නතර කරගන්නට ඕන. ඒක විතරක් නෙමෙයි මේ දේ අදහස් කරන්නේ. යදාචානුප්පන්නස සංයෝජනස උප්පාදෝ hoti තංච පජානාති කියන එකෙන් අදහස් කරන්නේ යම් කලක නූපන් සංගෝල ධර්ම ඉපදුනා නම් ඒක දත දත යුතුයි කොහොමද මේ නූපන් සංගෝල ධර්ම උපදින්නේ කියන කාරණාව දත යුතුවන්නේ ඒකයි මේදී වැදගත් මහරාණි අර කලින් කිව්වේ තුවාලයකට පැලැත්තරයක් අලවනවා වගේ සුළු වැඩක් මේක යන්නේ තුවාලේ සුහව කරනවා වගේ වැඩක් එතකොට කොහොමද මේ සංගෝල ධර්ම පහළවන්නේ මේකට ප්‍රධානම තේම හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කරන්නේ නැතිකම නිසාමයි මේ සංගෝධ ධර්ම බොහෝ විට පහළවන්නේ. තා සංගෝධ ධර්ම පහළවීමේ හැකියාව අනුසේ தත්ත්වයේ කෙනෙකුගේ සිත තුළ තියෙන රහත් වෙනකෙම ඒ මාර්ගඵල වලින් ඒ සංගෝධ ධර්ම පහළ වෙනවා. ඒක නිසා ඒ මාර්ගඵල උපදවාගත්තු නැති කෙනෙකුගේ සිත තුළ ඕනෑම අවස්ථාවකදී සංගෝධ ධර්මයන්, ක්ලේශ ධර්මයන් පහළ වී යාමේ හැකියාව තියෙනවා. ඒ අනුසේ ශක්තිය තියෙනවා. ඒක සම්පූර්ණයෙන් ඉවත් කරන්න මාර්ගඵල අවබෝධ කරන්නට ඕන. එහෙම නෙවෙයි. මේ අනුශේ ශක්තිය තිබුණත් ඒ අනුශේ ශක්තිය ක්‍රියාත්මක වෙලා මේ සංවෘද්ධ ධර්ම ගලන්නට පටන් ගන්නෙ අර කියන යෝනිසෝ මනසිකාරයේ නැති නුවණින් සිහිපත් කරන්නේ නැති අයෝනිසෝ මනසිකාරයේ තමාගේ සිත තුළ තියෙන නිසා. දැන් උදාහරණයක් වශයෙන් කාප්පෙක කතා කරමු. මේ ඇයට තේරෙන උදාහරණයක් ගමු. අපි හිතමු කෙනෙකුට හතුරුකම් කරපු කෙනෙක් සිහිපත් කරලා අනේ මේ මිනිහා මට හතුරුකම් කළා, හතුරුකම් කළා කියලා පටික සංයෝජනේ ඇති වෙනවා කියලා. එතකොට පටිකේ සමග අවිජ්ජා ආදී සියලුම සංයෝජන වෙනවා. අර කීප කලින් කීපයෝ. එතකොට දැන් අපි මෙතන මේ නොනිසි ආකාරයෙන්, ඒ කියන්නේ මෙනෙහි කිරීම නිසා, ඒ කියන්නේ අයෝනිසෝ නුවණ නැතුව මෙනෙහි කරපු නිසායි මෙතන සිදුවන්නේ. නුවණ නැතුව මෙනෙහි කරන්නේ කොහොමද මේ මිනිහා මට ඉස්සර කාලෙත් නැත්තම් මේ තැනත්තම් මට ඉස්සර කාලේ මේ විදිහට කළා දැන් මේ විදිහට කරනවා පසුවට මේ විදිහට කරයි මෙහෙම මෙහෙම හතුරුකම් කළා මෙහෙම මෙහෙම දේවල් කිව්වා කියලා නුනුවණින් මෙනෙහි කරනවා නැත්තම් මං මගේ මිත්‍රයන්ට මේ මේ විදිහට මේ මේ දේවල් කළා මේම ඉස්සරහට කළා දැනුත් කරනවා පස්සුවටත් කරනවා එහෙම හිතන්නට පුළුවන් නැත්තම් මගේ හතුරු මිනිස්සු එක්කමයි මේ මිනිහා මේ ඔක්කොම මේ මිතුරුකම් පවත්න්නේ සම්බන්ධකම් පවත්න්නේ ඒගොල්ලෝ ගාවටමයි යන්නේ ඒගොල්ලන්ටමයි උදව් කරන්නේ ආදී වශයෙන් ඒ තමන්ගේ හතුරු සමග සම්බන්ධ වීම ගැන සිතලත් ඕනනම් ඕකේ සත්තරාසිතක් ඇතිවෙන්න පුළුවන්. මෙයාට විවිධාකාරයෙන් අර නුනුවණින් මෙනෙහි කිරීම නිසා නුවණ නැතුව මෙනෙහි කිරීම නිසා අර පටික සංයෝජනය තියෙනවා. මෙහිදී තමන් දන්නේ මේක තමන්ගේ සිත තුළ ඇතිවෙන සිතිවිලි ධාමයක් හැර සිතිවිලි වල ක්‍රියාදාමයක් හැර වෙන දෙයක් එතන නැහැ කියන්නට. ඒ කියන්නේ ඒ සිතිවිලි ඇති වෙති නැති නැති කියා. ඕක ගැන සිතලා වුණ නම් අපිට මේ ශාප කරන්නට උනත් පුළුවන්. නැත්තම් ඒ පුද්ගලයා මාර්ගන අපිට ඔහුට මෛත්‍රී සිතක් පතුරවන්නට පුළුවන්. අපිට තරහකරයන් පුගෙන මාර්ගන අනේ මොහු සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා කියලා හිතන්නත් පුළුවන්. ඒ සිතින්ම අපිට පුළුවන් ඕන නම් කරන්න මොහුට ශාප කරන්නට පුළුවන්. දෙකම කරන්නට පුළුවන් ශක්තිය තමයි සිත තුළ තියෙන. ඉතින් අර නුවණින් මෙනෙහි කරන්නට බැරිකම නිසා මෙතන සිදුවන්නේ මොකද්ද කියලා එක දන්නේ නැතිකම නිසා මෙතන තියෙන නාම ධර්ම ටිකක් ඇති වී නැති වියාම පමණයි කියන එක දන්නේ නැති නිසා මේවා අනිත්‍ය ධර්ම මේවා දුක්ඛ ධර්ම මේවා අනාත්ම ධර්ම මේවා දුක්ඛ සමුදය සත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නට නොදත්කම නිසා අර විදිහට සංයෝජන ධර්ම ගලනවා ක්ලේශ ධර්ම ඇති වෙනවා. සංසාරේ ගැට ගැහෙනවා. ඉතින් මේ සංසාරේ ගැට ගැහෙලා ඉන්නකොට හරක පැයේ බැඳලා තියෙනවා වගේ. එක ලණුකින් හරකින් නම් බැඳලා තියෙන්නේ. මේ ලෝක සත්‍යය එහෙම නෙවෙයි. ලණු 10කින් බස් 10කට බැඳලා. ඒක නිසා සංඝෝෂ 10ක් තියෙනවා. එතකොට හෙල්ලෙන්නටවත් බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දහ පැත්තකින්ම ගැට ගැහිලා. එතකොට ඒක නිසා මේ Taman තේරුම් ගන්නට ඕන මේ විදිහට මම මේ අයෝනිසෝ මනසිකාරයේ අනුව සිත පැවැත්වීම නිසා තමයි මේ අනුශේධන් මේ ඇතුනේ කියලා. අපි හිතමු ඈ රුපියල් මේ කෙනෙකුට ගෑනු කෙනෙක් දැකලා ලස්සනක් කියලා හිතනවායි කියලා නැත්නම් ගෑනු කෙනෙකුට පිරිමි කෙනෙක් දැකලා ලස්සනයි කියලා හිතනවා කියලා. එතෙන්දිත් අර අයෝනිසෝ මනසිකාරය තමයි. ඒකේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට නොහැකි සත්‍ය නිසා තමයි ඒ නුනේ නුවණින් දකින්නට බැරිකම නිසා තමයි ඒ රාගය ඇති උනේ. ඉතින් මේ විදිහට මේ සංඝෝධ ධර්ම තිබෙනවා නූපන් සංඝෝධ ධර්ම ඇතිවීමේ හේතු දකින්නටත් ඕන. ඊළඟට කියන්නේ uppannassa සංයෝජනස් පහණං හෝති තංච පජානාති කියන එක. යදාච uppannassa සංයෝජනස් පහණං හෝති තංච පජානාති. යම් කලක මේ uppන්න uppන්නා වූ සංයෝජන ධර්මයන් ප්‍රහීන වුණා නැති වුණා නම් නිරුද්ධ වුණා නම් ඒකත් දැනගන්න. මේකදී ඕනෑම ධර්මයක් ඇති වෙච්ච ගමන් නිරුද්ධ වෙනවා. ඒක කොයි අමුතුවෙන් කරන්නට දෙයක් නෙවෙයි. ඒ කියන්නේ රාගයක් ඇති වුණත් ඒක නැති වෙනවා. ද්වේෂයක් ඇති වුණත් ඒක නැති වෙනවා. ඕනෑම ධර්මයක් සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි. නිරුද්ධ වී යනවා ධම්ම, නිරෝධ ධම්ම. ඒක අපිට කරන්න දෙන්නේ ඉබේම ඒවා නැති යනවා. ඒ කියන්නේ අපි හිතමු අපි දැන් රාගයෙන් යුතුව කටයුතු කළ වෙනස් සිතිවිල්ලකට අපේ සිත යොමු කරපු ගමන් අර රාග සිතිවිලි නැතිව ගියා. නැත්තම් තරහ, පටිඝය සංයෝජනයෙන් යුතුව කටයුතු කළා. පටිඝයෙන් යුතුව ඉන්න වෙලාවේ අපි වෙනත් පැත්තකට සිත යොමු කළා නම් නැවත ඒක නැති වෙලා ගියා. මේ නැතිවීම නෙවෙයි මෙතෙන්දි කතා කරන්නේ. ඒ කියන්නේ උපන් සංස්කාර ධර්ම නිරුද්ධ වෙලා නැති වෙලා යන එක ස්වභාව ධර්මයක්. ඒකත් දෙවියන්. එතකොට ඒ අයෝනිසෝ මනසිකාර්ය ක්‍රියාත්මක වීම නිසා තමයි තමාගේ සිත තුළ මේ ආකාරයෙන් සංගෝල ධර්මයන් පහළ වීම සිදුවන්නේ. මෙන්න මේකයි දත යුතුවන්නේ. එතකොට මේ යම් කලක මේ උපන් සංගෝල ධර්ම ප්‍රහීන වුණා නම් නැති වුණා නම් ඒකත් දැනගන්නවා. ඒක ඉබේ සිදු වෙනකොට දැන් සංගෝල මේ කාමරාගේ තිබුණා දැන් කාමරාගේ දැනෙන්නේ කියලා දැකීම නෙවෙයි මේදී අදහස් කරන්නේ කුමන හේතු නිසාද මේක නැති වුණේ කියලා. ඒ කියන්නේ නැත්තම් කුමන හේතු නිසා මේක දීර්ඝ කාලීන වශයෙන් නැති කරන්නට පුළුවන්ද නැත්නම් නැත්නම් සදාකාලික වශයෙන් නැති කරන්න පුළුවන්ද කියන කාරණාවයි මෙහිදී දත යුතු වන්නේ. මෙහිදී අපිට පැහැදිලිවම තේරුණේ කාරණාවක් තමයි අර සමූල ඝාතනය කරලා නැත්නම් මේ සමුනේ මුළුණු පුටලා දාන එක භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීම තුලින් මාර්ගඵල අවබෝධ වීම තුලින් සිදුවන්නේ. නමුත් මෙහිදී සාමාන්‍යයෙන් බොහෝ කාලයකට සංඝෝධ ධර්ම ඇති වෙන්නේ නැතුව නතර කරන්න පුළුවන් උපන් සංඝෝධ ධර්ම නිරුද්ධ කරන්නට පුළුවන් යෝනිසෝ මනසිකාරයේ නුවණින් යුතුව සිහිපත් කිරීම තුලින් හැම විටම මේ යෝනිසෝ මනසිකාරය කියන එක නිවන් යාමට සඳහා අත්‍යවශ්‍යම අංගයක් වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සෝවාන් වීම සිට රහත් වීම දක්වාම යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍ය ධර්මයක්. නුවණින් සිහිපත් කියන. මේවා අනිත්‍ය වශයෙන් දකින්න, මේවා දුක් වශයෙන් දකින්න, මේවා අනාත්ම වශයෙන් දකින්න, මේවා සංස්කාර ධර්ම වශයෙන් දකින්න, මේවා ශූන්‍ය වශයෙන් අවබෝධ කරගන්න. මේ ආදී විවිධාකාරයෙන් දකිනකොට ඒක නුවණින් දැකීමක්. අපි හිතමු කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා, අපිට පටිගය ඇතුණා, තරහසිත ඇතුණා, පටිග සංයෝජන දැන් ක්‍රියාත්මක වෙනවා. මේක මොකක්වත් නේ ශබ්ද ටිකක් ඇති නැති ඇති නැති යනවා කණේ වදිනවා ඒ කණේ දැන් කණේ වැදුනහම මේක නම් කරන්න බෑ ළමයා. හරි. එතකොට ඔන්න උපන් සංගෝච ධර්ම නැති යාම දතුනා කියන්නේ මේ යෝනිසෝ මනසිකාර කවර ආකාර යෝනිසෝ මානසිකාර පැවැත්වීම තුළින් මේ සංගෝච ධර්ම නැති කරන්නට පුළුවන්ද කියලා. දැන් කාමරාගය ඇති කරන එක නැති කරන්නට බොහෝ දුරට ඔය පටික්කුල මනසිකාර ආදී වශයෙන් වැඩිම අනිත්‍ය වශයෙන් බැලීම ධාතු වශයෙන් බැලීම නැත්නම් පටික සංගෝච නැති කිරීමට නම් මෛත්‍රී අදහසින් යුතුව බැලීම ආදී විවිධාකාර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නුවණින් දතියුතු කිරීම තිබෙනවා. ඒ කියන්නේ ඇති වෙන සිතේ සිටිවිලි ධර්ම ඔක්කොම අනිත්‍යයි. මේවා මගේ නෙවෙයි. මේවා මට ධර්ම නෙවෙයි හුදු සංස්කාර ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා. මෙතන වෙන දෙයක් නෑ. ආදී වශයෙන් යථා පරිදකින්නවා නම් ඒ සංවර ධර්ම අර දීර්ඝ කාලින වශයෙන් ඇති නොකරගෙන ඉන්න පුළුවන් ශක්තිය තිබෙනවා. ඊළඟට කියන්නේ යදාච පහිනස් සංයෝජන සායතින් අනුපාදෝ හොති තංජ පජානාති මේ උපන් සංයෝජ ධර්ම නැවත තමාගේ సంతාණය තුල කිසිදාක නූපදින ආකාරයෙන් නිරුද්ධ වී ගියා නම් ඒකත් දකිනවා මේක දකින්නේ අර මාර්ගඵල අවබෝධ කිරීමෙන් පසුව ප්‍රත්‍යවේක්ෂා ඥාන ඇති කර ගැනීම තුලින් දැන් මේ සංයෝජ ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහීන කිරීම ගැන මේ ඇයිට අමුතෙන් කියන්න දෙයක් නෑ දන්නවා සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජ ධර්ම තුන සම්පූර්ණයෙන් නැවත නූපදින ආකාරයෙන් ෂේ වෙනවා. එතකොට කාමරාග පටික කියන සංගෝල ධර්ම දෙකේ ඕලාරික අවස්ථාව ගොරෝසු රළු පරුස අවස්ථාව සැඩ පරුස අවස්ථාව අර සකදාගාමී වෙනකොට නැති වෙනවා සම්පූර්ණයෙන්ම කාමරාග පටිගානසය අනාගාමී වෙනකොට නැති වෙනවා ඊළඟට ඉතිරි අංශය ධර්ම පහ උද්දම් භාග්‍ය අංශය ධර්ම පහ ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන අංශය ධර්මයන් නිරුද්ධ වන්නේ රහත් වුණාට පස්සේ මේ විදිහට තමයි මාර්ගඵල වලින් මේ අනුශේධ ධර්මයන් නිරුද්ධ වෙන්නේ මේවා ඒ මාර්ගඵල ලැබපු පුද්ගලයාට ප්‍රත්‍යේක්ෂා ඥාන ඇති කර ගන්නට පුළුවන්. ප්‍රත්‍යේක්ෂා කියන්නේ එක ප්‍රත්‍යේක්ෂාවක් තියෙන තමාගේ සිත තුළ නැතිව ක්ලේශ ධර්මයන් දැකීමේ නුවණ. ඒ ප්‍රත්‍යේක්ෂා කියන්නේ නුවණින් දකිනවා කියන එක. එතකොට පැහැදිලිව දකින්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනෙකුට නම් තමාගේ සිත තුළ සක්කාය දිට්ඨිය කියන සංගුණ ධර්මයේ මෙන්න මේ මේ ආකාරයෙන් දැකීම තුළින් මේ මේ අවබෝධයන් ලැබීම තුළින් මේ අත්දැකීම තුළින් මගේ සිත තුළින් මේ ආකාරයෙන් නිරුද්ධ වී ගියයි කියලා දකින්නට පුළුවන්. කාමරාග පටිඝ අනුශේ ධර්මයන් ගිලිහි ගිය ආකාරය අනාගාමීච්ච කෙනෙකුට දකින්නට පුළුවන්. ඒ වගේම රහත් වූ කෙනෙකුට රූප රාග රූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංගෝධ ධර්මයන් තමාගේ සිත තුළ සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම ගිලිහි ගොස් ඇති ආකාරය දකින්නට පුළුවන්. මේක මේකට අදාළ කාරණාවක් නෙවෙයි මේ මාර්ගඵල ලැබුවාට පස්සේ පත්‍යේක්ෂා ඥාන තුලින් ඒක දැකීම පිළිබඳ කියන කාරණාව. මෙන්න මේ විදිහට ඇහැ පිළිබඳව දතේතු කරුණු ටික ප්‍රකාශ කළා බුදුහාමුදුරුවෝ. චක්කුංජ පජානාති රූප රූපේච වදානාති ඇහත් දතියතුයි රූපයත් දතියතුයි යම්ච සදුබෑම් පටිච්ච උපජේ සංගෝජනං තංච පජානාති මේ ඇහි රූපේ ගැටීම නිසා යම් කිසි සංගෝජන ධර්මයක් පහළ වෙනවා නම් සංගෝජන කියන්නේ මේ සංසාරේ ගැට ගැසීමට හේතු වන ධර්මතා කියන එක මේ ආයත මම කලින් කියවනේ මේ සංගෝල ධර්ම ඇති වෙනවා නම් ඒක දඬන ගන්නට ඕන. ඒ සංගෝල ධර්ම කොහොමද ඇතිවන්නේ මොන මොන සංගෝල ධර්මද ඇතිවන්නේ කියන එක විස්තර කළා. ඊළඟට යදාච අනුප්පන්න සංගෝජන සුප්පාදෝ හොති තංජ පජානාති යම් කලක මේ නූපන් සංගෝල ධර්ම තමාගේ ශීත තුළ පහළ වෙනවා නම් ඒ පහළ වෙන සංවෘත ධර්ම දැකලා අයින් කරගන්නටයි කියලා කියවා ඊට අමතරව ඒ සංවෘත ධර්ම පහළවන්නේ මොනමන හේතු නිසා මොන ආකාරයෙන් මා සිතවිලි පැවැත්වීම නිසාද මේ සංවෝධ ධර්ම ඇති වුනේ කියලා ඒක අවබෝධ කරගන්න. යදාච උප්පන්න සංවෝධනස පහණං වති තංජ පජානාති මේ ආකාරයෙන් උපන්නා වූ සංවෝධ ධර්ම ප්‍රහීන කළානම් නැති වී ගියානම් ඒ නැති වී ගියේ කුමන ආකාර සිතවිලි ධර්මයන් සිතවිලි ධර්මයන් පැවැත්වීම තුලින්ද කියන එක පැහැදිලිව අවබෝධ කරගන්න. ගන්න. ඊළඟට යදාච පහින සංයෝජන සායතින් අනුපාදෝ තංජ පජානාති මේ ආකාරයෙන් තමාගේ සිත තුළ නැවත නූපදින ආකාරයෙන් මේ සංයෝජන ධර්ම ප්‍රහීන වුණා නම් අන්න ඒකත් දකිනවා විශේෂයෙන්ම ප්‍රතිවිශා ඥාන තුලින් ප්‍රත්‍යස් වශයෙන්ම. එතකොට මේ විදිහටම කනත් කන නිසා සද්දේ කනට. ඒ නිසා පහළවන සංයෝජන. ඒ ඒ ඒ ඔක්කොම දැනගන්න ඕන. සෝතංච පජානාති සද්දේච පජානාති යංච තද බෑම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. කනක් දකින්නට ඒ ශබ්දයක් දකින්නට ඒ දෙක නිසා පහළවන සංයෝජන ධර්ම තියෙනවා. ඒවත් දකින්නට. ඉතින් අනිත් කැලෙත් එහෙමම කියනවා. යදාච අනුපන්න සංයෝජන සුප්පාදෝ හොත්තංච පජානාති. මේ කනයි සද්දේ ගැටීම නිසා යම් කලක නූපන් සංයෝජන ධර්ම උපදුනා නම් ඒක දකිනවා. ඒ වගේම මේ උපන් සංයෝජන ධර්ම කනයි සද්දේ ඇසීම නිසා පහළ වූ සංවර ධර්ම ප්‍රහීන වන ආකාරය දකින ඒ වගේම ඒ තුنين ඒක නැවත නූපදින ආකාරයෙන් ප්‍රහීන වෙන ආකාරය දකින මෙන්න මේ ආකාරයෙන් නාසයට ගඳ සුවඳ ලැබීම නිසා දිවට රස හමු වීම නිසා කායට ස්පර්ශ හමු වීම නිසා මනසට විවිධ අරමුණු හමු වීම නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හය පිළිවෙලින් හමු වීම නිසා පහළ වන සංවර ධර්මයන්ගේ ක්‍රියාදාමය අරමුණු කරමින් භාවනා කරන ආකාරය ඒ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ විස්තර කළේ. ඊට පස්සේ ප්‍රකාශ කරනවා මේ අදි අජ්ජත්තිකං වා ධම්මේශ ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේශ ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ති බහිද්ධා වා ධම්මේශ ධම්මානුපස්සී විහෙරති කියලා. මේක තමාගේ වගේමයි බාහිර ලෝකේ ඕනෑම සත්‍යංගේ කියලා තේරුම් ගන්නට ඕනේ. තමන් වගේමයි තමා අසු කරන ස්වාමි පුරුෂරු භාර්යාවරු දරුවෝ දෙමව්පියෝ ලෝකයන්තා මිනිසය මනුෂ්‍ය තේසං සත්‍ය දෙවියෝ බ්‍රහ්මයෝ මාර්යෝ යන්තා සත්‍ය සිදෙන මේ ඔක්කොගම සත්‍යංගේ සිත තුළ මේ සංවර්ධර්මයන් ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා මේ තමන්ගේ අනුන්ගේ ඒ වගේම තමන්ගේ ශා අනුන්ගේ කියන දෙදෙනාගේම වශයෙන්ුත් මේක අවබෝධ කර ගන්නට ඕන. ඊළඟට සමුදේ ධම්මානුපස්සීවා ධම්මේසු විරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විරති සමුදේ වය ධම්මානුපස්සීවා ධම්මේසු විරති. මේවා ඇතිවීමේ හේතු දකිනවා නැතිවීමේ හේතු දකිනවා ඇතිවීමේ නැතිවීමේ හේතු දෙකම දකිනවා. මා කියවනේ ඇතිවීමේ හේතු වලට අර යෝනිසෝ මනස්කාරා යෝනිසෝ මනස්කාරා ධම්ම මේවා ටික දකිනවා. එතකොට අත්ති ධම්මාතිවා පනස සති පටිපටිතා හෝතේ යාව යාව දේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිසිතුච්ච විහෙරතේ නචකින්චි ලෝකේ උපාදීති එවම් බිකෝ බික්කවේ බිකෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා දක්වලා තියෙනවා එතකොට මේ මේ විදිහට කටයුතු කිරීම තුළින් නචකින්චි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්නේ මොකද්ද මේ ඔක්කොම හොඳ සංස්කාර ධර්ම ඇති වෙති නැති වෙ නැති යනවා මේ විදිහට කතා කටයුතු කරනකොට අනාගතයේදී තව තවත් දුරට ප්‍රඥාව වැඩි වීම සඳහා ඒ වගේම තමාගේ සතිය දියුණු වීම සඳහා මේ ක්‍රියාදාමයේ හේතු වෙනවා. ඊට අමතරව මේ ක්‍රියාදාමය තුළින් අනිශ්චිතවච විහෙරති මේ කිසිවක් කෙරෙහි නිශ්චිත වෙන්නේ නැතුව ඒවා කෙරෙහි බැඳීමක් නැතුව ජීවත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා කියන එකයි ඒ පාඩේ අදහස. මේ විදිහට කටයුතු කරන්නට නම් ඒවෙන් ප්‍රතිඵල ලබන්නට ඕන භාවනාව තුළින්. එතකොට මේ දක්වා කියපු කරුණවල සාරාංශය නැවත අපිට ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ මේ දැන් පැහැදිලිවම තේරෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හය නිසා ඒවට පිළිවෙලින් රූප ඇහැට රූප කන් ශබ්දාදී වශයෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ ධම්ම කියන කර්මණු හමු වුණාට පසුව ඒ තුලින් මොන මොන සංගෝධ තමාගේ සිත තුලින් පහළවන්නට පුළුවන්ද මේ සංගෝධ ධර්ම මේ ආකාරයෙන් පහළ වෙච්ච නිසා අපි සංසාරේ කොයි විදිහට කොච්චර කාලයක් නම් ගැට ගැහි ගැට ගැහි මේ විදිහට මේ සංසාරේ එනවද මේ ගැට ටික කපන්නට තමයි අපි මේ කටයුතු කරන්නේ මේ සම්පූර්ණයෙන් මේ බැඳලා තියෙන රැහන් ටික සම්පූර්ණයෙන් කපලා නිදහස් වීමට තමයි කටයුතු කරන්නට මේ උදා මේ කටයුතු අපි කටයුතු කරන්නේ මම එක තැනක කියපු උදාහරණයක් කියලා මේ මේ දේශනාව නිම කරන්න. එක මිනිහෙක් වටේ කඹයක් හයක් වල හය වට රවුම් හයක් දාලා වෙලලා වෙලලා වෙලලා වෙලලා මිනිසු එළියෙන් දාගෙන මිනිහා අදිනවා. ඉතින් අර මිනිහන් අතින් මේ කඹේ බැඳලා තියෙනවා. ඒ මිනිහාගේ ඇඟ වටේ කඹේ බැඳලා අද්දිකෙන් අල්ලගෙන මේකනම් ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා ඒ මිනිහත් අදින් අල්ලගෙන ඉන්න. අර පිටේ ඉන්න මිනිසුත් අදිනවා. ඒ මිනිහා අල්ලගෙන ඉඳ ඉඳ පිට මිනිසුත් අදින්න අදින්න අර මිනිහා තව තවත් වේශයට දුකකට පීඩාවකටපත් වෙනවා. මේ මිනිහට මේක තේරෙන්නේ මේක තේරෙන්නේ නෑ නෑ මම මේක ගැලවෙන්න දෙන්නේ මේක මගේ එකක් කියලා තදින් අල්ලගෙන කටයුතු කරනවා. ඒ මිනිහා දුකින් දුකටමපත් වෙනවා. දුකේම ගැලෙලා ඉන්නවා. යම් දවසක මොහුට තේරුණා නම් මම මේ අල්ලාගෙන හිටපු නිසා තමයි මට මේ දුක් ඔක්කොම ඇති වුනේ. ඒක නිසා මම මේක අතහරිනවා. අතහරිනවයි කියලා අර තමාගේ ඇඟේ වටේ දැන් වටවල් පහක් හයක් වගේ රවුන්ඩ් දාලා වෙලලා වෙලලා තියෙන්නේ තමන් අතහැරියා. අර පිට මිනිසු ටික දැන් අදිනවා. අදින්න අදින්න අර මිනිහා එන්න එන්න නිදහස් වෙනවා සම්පූර්ණයෙන්ම අර මිනිසු පැත්තකට විශේලා වැටෙනවා. ඇයි මෙතන අල්ලගෙන නැහැ? මෙන්න මේ தත්ත්වය උදා කර ගැනීමට තමයි අපි භාවනා කරන්නේ. මෙතෙක් කල මේක අර මිනිහා ලනුව අල්ලගෙන හිටියා වගේ මේ සංවර ධර්ම වලින් ගැට ගැහිලා මේවා අල්ලගෙන හිටියේ. පටවල් හයක් කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය මනස හා සම්බන්ධ කරලා අපි කතා කළේ ඉන්ද්‍රිය හය සම්බන්ධ කරලා. එතකොට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තමයි අර බාහිර මිනිස්සු බාහිර මිනිසා දිනවා වගේ. මේවා අල්ලගෙන බදාගෙන ඉතින් සංසාරේ ගැට ගැහි ගැට ගැහි සංසාරයෙන් සසරට ගියා. ඉතින් ওই தත්ත්වය දැන් හරියට තේරුම් ගත්තොත් එම් මේ සංඝෝධ ධර්ම අරමුණු කරමින් භාවනා කරලා මේ සංඝෝධ ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා සම්පූර්ණයෙන්ම නිදහස් වූ පුද්ගලයෙක් බවට පත්වන්නට පුළුවන් එසේ නිදහස් වූ පුද්ගලයාට කියනවා විමුක්ත වූ කෙනෙක් කියලා නිදහස් වූ පුද්ගලයෙක් කියලා. එතකොට මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය ඒකේ ආකාරයෙන් මෙයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කිරීම සුළු කුසලයේ තුලින් මෙයාට මේ තමාගේ සිත තුළ පහළවන්නා වූ සංඝෝධ ධර්මයන් සම්පූර්ණයෙන්ම ශ්‍රේ කරලා අමා මහ නිවන සම්සිමුට වාසනා දේශනාව ශක්තිමුදා වේවා කියලා ආශිංසනය කරමින් අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම්. දෙවියන්ට අපි බින්දෙමු ආකාශට්ටහදි කියන පාඨය කියන්න ආකාශට්ටහදි බුම්මට්ටහා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්දක්කන්තු සාසනං ආකාශට්ටහදි බුම්මට්ටහා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්දක්කන්තු දේශනං ආකාශට්ටහදි බුම්මට්ටහා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්දක්කන්තු මම් පරන්ති දැන් ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවාන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලෝම් කුසල ශක්තිය මේ ඇගේ මෙල